වන්දනා ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කුරුණෑගල මින්හෙට්ටිය නිසලතෙන්න සමාධි වනසෙනසුනි ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකවේදී පුරාවිද්‍යා ශාස්ත්‍රපති පූජ්‍යපාද බෝගමුල්ලේ සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ දීගනිකායේ සම්පසාද්දනීය සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 අතකෝ ආයස්මා සාරිපුත්තෝ යේන භගවාතේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච එවං පසන්නෝ අහං බන්තේ භගවාති නචාහු නච භවිස්සති නචේතරහි විජ්ජති අඤ්ඤෝ සමනෝ ආ බ්‍රාහ්මනෝ ආ භගවතෝ භීයෝ භිඤ්ඤතරෝ යදිදං සම්බෝධියಂತಿ සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර අද මේ ධර්ම දේශනාව සඳහා අපට මාතෘකා වශයෙන් ලැබුණේ දීඝනිකායේ පාතික වර්ගයේ එන සම්පසාදනීය සූත්‍රය. පෙමුතුන දීඝනිකාය කියනකොටම ඔබ හැමදෙනාම දන්නවා ඊටාම දිග සූත්‍ර තමයි මේ දීඝනිකායේ සඳහන් වෙන්නේ. මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ සිදු කරන්නේ මේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නාලන්දාවේ පාවාරික කියන අඹ වනයේ බුදුහාමුදුරුවෝ මේ ස්ථානයේ වැඩ ඉන්නකොට එක්තරා දවසකදී අපේ සරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා වන්දනා කළා පින්වතුනි. වන්දනා කරලා අපේ සරියුත් මහ රහතන් වහන්සේ එකත් පසක වාඩි වුණා. ඒ අවස්ථාවේදී සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මට ඔබ වහන්සේ පිළිබඳව ඔබ වහන්සේ ගැන පුදුම පැහැදීමක් ඇති වෙලා තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අතීතයේවත් ඒ වගේම අනාගතේවත් වර්තමානයේවත් කිසිම ශ්‍රමණයෙක් එහෙම නැත්නම් කිසිම බ්‍රාහ්මණයෙක් භාග්‍යතුන් වහන්සේට වඩා අවබෝධයෙන් ඉහළ කෙනෙක් ලෝකේ නෑ කියලයි මට මේ පැහැදීම ඇති වුණේ. නමුත් පින්වතුනි මේ අවස්ථාවේදී එක්වරම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශය පිළිගත්තේ නැහැ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ විමසනවා අහනවා සාරිපුත්‍රය ඔබ උදාර ප්‍රකාශයක් කරන්නට යෙදුනේ. ඔබ නිර්භය වචනයක් හරියට සිංහනාදයක් වගේ. ඔබ ප්‍රකාශ කරා භාග්‍යතුන් වහන්සේ මට භාග්‍යවතුන් වහන්සේ ගැන පුදුම පැහැදීමක් ඇති වෙලා තියෙනවා. අතීතයේවත් අනාගතයේවත් එවාගේම වර්තමානයේවත් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට වැඩි වැඩිතර අවබෝධයක් තියෙන කිසිම ශ්‍රමණේක හෝ බ්‍රාහමණේක් දැක්කේ නැහැ කියලා. ඒ අවස්ථාවේදී පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ විමසනවා සාරිපුත්ත ඔබ මේ ප්‍රකාශය කළේ අතීතයේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලාගේ සිත ඔබේ සිතින් දැකලාද කියලා. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි මට අතීතයේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලා ගැන දකින්න මට ඒ විදිහේ හැකියාවක් නැහැ. අනතුරුව බුදුරජාණන් වහන්සේ විමසනවා එහෙමනම් සාරිපුත්‍රය ඔබ ඒ ප්‍රකාශය කළේ අනාගතයේ පහළ වෙන අරහත් සම්මා සම්බුදුවරයන් වහන්සේලාගේ සිත ඔබේ සිතින් දැකලාද ඔබ මේ ප්‍රකාශය කළේ කියලා විමසනවා. ඒ වෙලාවේදී පින්වතුනි සරියුත් මහරහතන් වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි මට ඒ විදිහේ දැනුමකුත් නැහැ. එහෙමනම් සාරිපුත්‍රය මේ කාලේ වැඩ සිටින අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මම. එහෙමනම් ඔබ මගේ සිත ඔබ දැක්කද? පිරිසිඳ දැක්කද? භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ විදිහේ සීලයක් තියෙනවා කියලා ඒ වාගේම මේ විදිහේ අවබෝධයක් තියෙනවා කියලා මේ විදිහේ ප්‍රඥාවක් තියෙනවා කියලා ඔබේ සිතින් දැක්කද කියලා බුදුහාමුදුරුව විමසනවා පින්වතුනි. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි මම දැක්කේ නැහැ. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියා සිටිනවා එහෙමනම් සාරිපුත්‍ර ඔබට අතීතයේ අනාගතයේ එවාගේම වර්තමානයේ බුදුරජාණන් වහන්සේලාගේ සිත දකින්න ඥානයක් නැහැ. එසේ තිබියදී ඔබ කොහොමද මේ වගේ ප්‍රකාශයක් කළේ? ඒ වෙලාවේදී පින්වතුනි සරියුත් මහ රහතන් වහන්සේ උත්තර දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීතයේ වැඩ සිටිය සම්බුදු රජාණන් වහන්සේලාගේ ස්වභාවය ගැන දැනගන්න මට ඥානයක් නැහැ. අපි මේ ඥාණයට කියන්නේ චේතෝපරිය ඥාණය. ස්වාමීනි මට චේතෝපරිය ඥාණය නැහැ. නමුත් ස්වාමීනි මම හිතනවා මට මෙන්න මේ විදිහේ උපමාවකින් ඒක සිහිපත් කරන්න පුළුවන්. නගරයක යම්කිසි නගරයක් තියෙනවා මේ නගරය වටේ ප්‍රාකාරයක් තියෙනවා පින්වතුනි. ඒ වගේම මේ ප්‍රාකාරයට දොරටුවක් තියෙනවා. තියෙන එකම දොරටුවක්. මේ දොරටුවේ ඉන්න දක්ෂ දොරටු පාලකයා එයාව හඳුනන අය පමණයි මේකෙන් ඇතුළට ගන්නෙ. ඒ වගේම හඳුනන අය පමණයි එළියට දාන්නේ. දවසක් මේ දොරටු පාලයා පවුර දිගේ ප්‍රාකාරය දිගේ වටේට ඇවිදගෙන ගියා පින්වතුනි. ඒ වෙලාවේදී ඔහු දකිනවා මේ ප්‍රාකාරයෙන් ඇතුළට එන්න පිට වෙන්න තියෙන එකම දොරටුවක් කියලා. අන්තමසෝ බිලාර නිස්සත් කන මත්තම්පි බලලෙකුටවත් ඇතුළට එන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ආරක්ෂා සහිතයි. මෙන්න මේ විදිහේ ආරක්ෂාවක් මේ විදිහේ මහා ශක්තියක් තියෙන බව මට වැටහුණා කියලා සරියුත් මහරහතන් වහන්සේ මේ උපමාවෙන් ප්‍රකාශ කරනවා පින්වතුනි. නැවත සරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා අතීත වර්තමාන අනාගත තුන් කාලයේම පහළවන සියලු බුදවරුන් ඒ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මතාවය වගේම ධර්මය අවබෝධ කරන ආකාරය එකයි පින්වතුනි. ඒ සියලුම බුදුවරුන් වහන්සේලා පංච නීවරණ බැහැර කරනවා. ඒ වාගේම සතර සතිපට්ඨානේ මනාකොට සිත පිහිටුවා ගන්නවා. ඒ වාගේම උන්වහන්සේලා සප්ත බොද්ධංග ධර්මයන් දියුණු කරනවා. ඒ වාගේම අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මෙන්න මේ ගැන හිතක් පහළ වෙලයි මගේ සිත පැහැදුනේ කියලා සරියුත් මහා මුදුර ප්‍රකාශ කරනවා පින්වතුනි. ඒ වගේම ස්වාමීනි මට මතකයි මම මුලින්ම බණහන්න ඔබ වහන්සේ ළඟට ආව දවස. එදා භාග්‍යතුන් වහන්සේ මට කුසල් අකුසල් පිළිබඳව පැහැදිලි කළා. ඒ වගේම පින්පව් ගැන ඔබ වහන්සේ පැහැදිලි කළා. ඒ වගේම මනස උසස් තත්වයකට පත් කරගන්න ආකාරය පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කළා. ඒ තුලින් මම ධර්මයේ ක්‍රී ශ්‍රද්ධාවේ බැසගත්තා. ඒ වාගේම මම ඒකාන්ත නිෂ්ඨාවකට ඒකාන්ත අදහසකට ආව ස්වාමීනි කියලා ප්‍රකාශ කරනවා. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනවින් දේශනා කරන ලද්දක්. ඒ වාගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය රාග ద్వේෂ මෝහ දුරු කරන ප්‍රතිපදාවෙන් යුක්ත පිරිසක් මෙන්න මේ විදිහට හිතලයි ස්වාමීනි මම පැහැදීමක් ඇති කරගත්තේ කියලා අපේ සරියුත් හාමුදුරුව ප්‍රකාශ කරනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්මය අහලයි මිනිසුන් නික්ලේශී බවට පත් උනේ. ඒ වගේ මේ ධර්මය අවබෝධ කරගත්තු ඇත්තෝ සෝවාන් වුණා. සකුරුදාගාමි වුණා. අනාගාමි වගේම රහතන් වහන්සේලා බවට පත් වුණා. මේ නිසයි ස්වාමීනි මට පැහැදීමක් ඇති වුණේ. එංගොතුනේ මේ අවස්ථාවේදී සරියුත් මහරහතන් වහන්සේ තව දුරටත් මේ ආකාරයට ප්‍රකාශ කරනවා. ස්වාමීනි මම පැහැදුන තවත් කාරණයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ යම් ආකාරයකටද ඒ ආකාරය ගැනත් මම පැහැදීමක් ඇති කරගත්තා. කුසල් දහම් හැටියට සතර සතිපට්ඨානය දේශනා කරනවා. කායානුපස්සනාවෙන් කායානුපස්සනා භාවනාවෙන් එතකොට වේදනානුපස්සනා භාවනාවෙන් චිත්තානුපස්සනා භාවනාවෙන් ඒ වගේම ධම්මානුපස්සනා භාවයෙන් භාවනාවෙන් මෙන්න මේ භාවනාවෙන් කටයුතු කරන ආකාරය ගැන ඔබ වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම සතර සම්‍යක් ප්‍රධාන අපි කවුරුත් දන්නවා උපන්නා වූ අකුසල් දුරු කරන වීරිය නූපන් අකුසල් උපද්දවන්නේ නැතිව ඉන්න දරන උත්සාහය එවාගේම නූපන් කුසල් උපදවා ගන්න හදන වීරිය එවාගේම උපන් කුසල් දියුණු කරගන්න වීරිය ගැනීම මෙන්න මේ පිළිබඳව ඔබ වහන්සේ කියලා දුන්නා එවාගේම බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා ඡන්ද චිත්ත විරිය වීමංසා කියන සතර 이르දිපාද පිළිබඳව එවාගෙම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රියම් පිළිබඳව ඔබ වහන්සේ දේශනා කරනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ පංච බල පිළිබඳව ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය කියන මේ පංච බලයන් පිළිබඳව ඔබ වහන්සේ දේශනා කරනවා. එවාගේම සප්ත බෝධ්‍යහංග ධර්ම පිළිබඳව ඔබ වහන්සේ දේශනා කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ඔබ වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කරනවා අරහත්ත්වයට පත්වෙන ආකාරය පිළිබඳව. මම කල්පනා කළා මේ සියලු අවබෝධය තියෙන්නේ බුදුරජාණන් වහන්සේට කියලා. පින්වත්නි අනතුරු අපේ සරියුත් මහ රහතන් වහන්සේ පෙන්වලා දෙනවා සිහිපත් කරනවා ස්වාමීනි මට පහදින්න තවත් කාරණයක් තියෙනවා. ඒ මොකක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අභ්‍යන්තර බාහිර ආයතන අවබෝධ කරගන්න කියලා. එවාගේම භාග්‍යතුන් වහන්සේ ඇසත් රූපයත් එවාගේම කනත් ශබ්දයත් නාසයත් ගඳ සුවඳත් ඒ වගේම දිවත් රසයත් ශරීරයත් ශරීරයට පහසත් එතකොට මනසත් අරමුණුත් කියන මෙන්න මේ වගේ සම්බන්ධය අවබෝධ කරගන්න හැටියට දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ සියලුම දේවල් අවබෝධ කළ උත්මයෙක්. ස්වාමීන් වහන්සේගේ අවබෝධයට වඩා උසස් අවබෝධයක් තියෙන වෙන කෙනෙක් මේ දෙවියන් බ්‍රහ්මයන් මරුන් හිටින ලෝකයේ තවත් නැහැ. බුදුරජාණන් වහන්සේ අධ්‍යාත්මික බාහිර ආයතන පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් ලබා තියෙනවා. ස්වාමීනි මේ විදිහටත් මට අවබෝධයක් ඇති වුණා, පැහැදීමක් ඇති වුණා කියලා අපේ සරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා පින්වතුනි. මේ දීඝනිකායේ සම්පසාදනීය සූත්‍රය තුල එදා සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැබෑ පැහැදීමක් ඇති කරගන්න ආකාරයයි මේ පහදලා දෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වලා දුන්නා මව් කුසේ ඉපදෙන මව් කුසෙන් නික්වෙන ආකාර හතරක්. මේ දේශනාවේ සඳහන් වෙනවා පින්වතුනි. ඒ කොහොමද? සමහරු දැනගෙනම මව් කුසට ඇතුල් වෙනවා. සිහියෙන් මව් කුසේ වාසය කරනවා. සිහියෙන් මව් කුසෙන් නික්මෙනවා. තව කෙනෙක් ඉන්නවා සිහියෙන් මව්කුසට ඇතුල් වෙනවා ඊට පස්සේ මුකුත් දන්නේ නැතු යනවා නොදැන මව්කුසේ වැඩෙනවා නොදැනගෙනම මව්කුසෙන් බිහි වෙනවා පින්කොතේ තව කෙනෙක් ඉන්නවා සිහියෙන් මව්කුසට ඇතුල් වෙනවා සිහියෙන් මව්කුසේ වැඩෙනවා නොදැනගෙනම මව්කුසෙන් බිහි වෙනවා තව කෙනෙක් ඉන්නවා මව්කුසේ වැඩෙන බවවත් දන්නේ නැහැ මව් කුසින් නික්මෙන බවවත් දන්නේ නැහැ. මෙන්න මේ විදිහට මව් කුසේ පිළිසිඳ ගැනීම හතරක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ස්වාමීනි තවත් කාරණයක් තියෙනවා මගේ හිත පහදින්නට. ඒ තමයි ඔබ වහන්සේගේ ධර්ම දේශනා කරන ක්‍රම හතරක් තියෙනවා. ආදේශනා විදි හතරක්. මේ ආදේශනා විදි හතරත් පින්වත්නි සරියුත් මහ රහතන් වහන්සේ මෙහිදී ඉදිරිපත් කරනවා. සමහර කෙනෙක් මුහුණේ සටහන් ලකුණු සලකලා හිතේ ස්වභාවය කියනවා. දැන් ඔබ මෙන්න මේ කාරණේ ගැනයි හිතන්නේ. ඔබ මේ කාරණේයි කල්පනා කරන්න කියලා ඒ පුජ්‍යලයාගේ ඉරියව් වලින් බලනවා. මේ එක ආදේශනා කොටසක් හැටියට පෙන්වනවා. තව සමහර කෙනෙක් ඉන්නවා මිනිසුන්ගේ වේවා අමනුෂ්‍යයන්ගේ වේවා එහෙම නැත්නම් දෙවියන්ගෙන් හරි අහලා කියන සිරිතක්. ඒ අත්තන්ගෙන් දැනගෙන ප්‍රකාශ කරනවා ඔබේ මනස මේ විදිහයි. ඔබේ හිතේ තියෙන්නේ මෙන්න මේ දේවල්. දැන් ඔබ මේ පිළිබඳවයි මෙන්න මේකයි කල්පනා කරන්නේ. අන්න ඒ වගේ දෙයක් කෙනෙකුට මනුස් අමනුෂ්‍යයන්ගෙන් අහලා කියන්න පුළුවන්කම තියෙනවා. සරිත් හාමුදුරුවෝ මේ කාරණේ ප්‍රකාශ කරනවා. නමුත් එතකොට සිද්ධ වෙන්නේ ඒ පුජ්‍යලයා කියන ආකාරයට ඊළඟ කෙනා නිමිති වශයෙන් බලන්නෙත් නැහැ. ඒ වාගේම කලින් අපි ප්‍රකාශ කරපු විදිහට අමනුෂ්‍යයෙන්ගෙන් අහලා කියන්නෙත් නැහැ. ඒ පුජ්‍යලයා අනිත් පුජ්‍යලයාගේ සිතවිලි ධාරාවට සිත යොමු කරනවා පින්වතුනි. ඒ කියන්නේ අනිත් එක්කනාගේ සිතවිලි ධාරාවට සිත යොමු කළාම හිතින් කතා කර කර ඉන්න වචන අල්ලා ගන්නවා. අපි උනත් අපි සිතින් බොහෝ දේවල් හිතන අවස්ථාවන් තියෙනවා. මේ හිතන දේවල් කටින් නිකුත් කරන්නේ නැහැ, වචනයට ගන්නෙ නැහැ. ඒකට මේ දේශනාවේ තියෙනවා විතක්ක ਵਿਚාර શબ્දේ කියලා පින්වතුනි. අර ධානලාභී කෙනා අනිත් එක්කනාගේ කල්පනා කරන මානසික શબ્දය අල්ලා ගන්නවා. ඊට පස්සේ දැන් ඔන්න දැන් ඔබ කල්පනා කරන්නේ අසවල්දී දැන් ඔබ මෙනෙහි කරන්නේ මෙන්න මේ කාරණාව කියලා මෙන්න මේ විදිහට කියන්න පුළුවන්කම තියෙනවා. ඒක අති ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්නට ඕන කාරණයක්. එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර සමාධියට සමවැදිලා ඒ විතක්ක ਵਿਚාර සමාධියේ ඉඳගෙන අනිත් කෙනාගේ සිතේ ඇතිවෙන මනෝ සංස්කාර ගැන වගේම පින්වතුනි ඒ පුජ්‍යලයා මානසිකව සකස් වෙවි යන ආකාරය දැකලා ඒ ගැන කියන්න පුළුවන්කම තියෙනවා. ඒ කොහොමද? ඔබ දැන් මෙන්න මේ සිතුවිල්ලේ ඉන්නේ. මේ සිතුවිල්ල ඉවර වෙලා ඔබ අසවල් සිතුවිල්ල ඔබට පහළ වෙනවා. මෙන්න මේ ආදේශනා විදි හතර දන්න කෙනෙක් තවත් ලෝකේ නෑ කියලා අපේ සරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ පමණයි මෙන්න මේ ආදේශනා පිළිබඳව දන්නේ. ඒ නිසා මගේ හිතේ ලොකු පැහැදීමක් ඇති වුණා කියලා අපේ සරියුත් හාමුදුරුව ප්‍රකාශ කරනවා. ඊට පස්සේ පින්වුතුනි සරියුත් මහ රහතන් වහන්සේ දස්සන සමාපatti පිළිබඳව සිහිපත් කරනවා. දස්සන සමාපatti හතරක් සඳහන් වෙනවා මේ සූත්‍ර දේශනාවේ. අපරංපණ බන්තේ ඒතදානුත්තරියං යතහා භගවා ධම්මං දේසේති දස්සන සමාපත්තීසු චතස්සෝ ඉමා භන්තේ දස්සන සමාපත්තියෝ ඉද භන්තේ ඒකච්චෝ සමනෝවා බ්‍රාහමනෝවා ආතප්පමන්වාය පධාන මන්වාය අනුയോഗ මන්වාය අප්පමාද මන්වාය සම්මා මනස්කාර මන්වාය පින්වතුනි මේ දස්සන සමාපatti කියලා කියන්නේ භාවනාව තුළින් ඇති කරගන්න ඕන දැක්මමයි. යම්කිසි කෙනෙක් සමාධියක් උපදවා ගන්න මහන්සි වෙලා ඒ වාගේම කැප වෙලා වීරිය අරගෙන කටයුතු කරන ආකාරය සඳහන් වෙනවා. මේ මෙතනදී ආතප්ප මන්වාය, එවාගේම පධාන මන්වාය, අනුയോഗ මන්වාය. එවාගේම අප්‍රමාද මන්වාය, සම්මා මනසිකාර මන්වාය කියලා මෙතන කරුණු හතරක් ඉදිරිපත් කරලා තියෙනවා. ආතප්ප මන්වාය කියලා කියන්නේ හිත ගමන් කරන ආකාරයට යන්න දෙන්නේ නැතුව තමන්ගේ භාවනා අරමුණේ වීරිය පිහිටුවා ගන්න එක පින්වතුනි. ඊළඟට ප්‍රධාන මන්වාය කියලා කියන්නේ බලවත් වීරියකින් හිත පිහිටුවා ගන්න එක. අනුയോഗ මන්වාය කියලා කියන්නේ ඒ අරමුණේම නිතර නිතර යෙදෙන එක. අපමාද මන්වාය කියන්නේ බාහිර දේවල් අඩු කරගෙන අප්‍රමාදීව ඒ සඳහා කැප වෙන එක. සම්මා මනසිකාර මන්වාය කියලා කියන්නේ සම්මා මනසිකාරයෙන් එහෙම නැත්නම් නුවණින් මෙනෙහි කරලා සමාධියක් ඇති කරගෙන ඊළඟට ඒ Taman උපදවාගත් සමාධියෙන් හිසකෙස්වල ඉඳන් පහළට එහෙම නැත්නම් පාදාන්තයේ සිට කේසාන්තය දක්වා එහෙමත් නැත්නම් යටිපතුලෙන් උඩ තියෙන කුණප කොටස් 32ම පිළිබඳව බලන ආකාරයේ පින්වතුනි එතකොට අපි දන්නවා මේ ශරීරයේ තියෙනවා අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා බුදුහාමුදුරු මෙතනදි පෙන්නනවා ඉම මේව කායන් උද්දං පාදතලා අදෝ කේස මත්තකා තජපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති දැන් මේ ශරීරයේ පින්වත් ඔයත් දන්නවා සම මස් නහර ඇටකටු ඇටමිඳුළු වකුගඩු එවාගේම හදවත දලබුව, අක්මාව, බඩදිව මෙන්න මේවා. එතකොට මෙන්න මේවා පිළිබඳව භාවනාවෙන් දකිනවා පින්වතුනි. ඉතින් මෙන්න මේ දර්ශන සමාපත්තිය පිළිබඳවයි මෙතනදී ඉදිරිපත් කළේ. ඊළඟට සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි තවත් දර්ශන සමාපත්තියක් තියෙනවා. යම්කිසි මහණෙක් හෝ බ්‍රාහ්මණෙක් උත්සාහයෙන් සමාධියෙන් ඇති කරගෙන යම්කිසි සමාධියක් ඇති කරගෙන ඒ ඇති කරගත් සමාධියෙන් හිසකෙස් වලින් පහලට යටිපතුලෙන් උඩට තියෙන කුණප කොටස් 32 දිහා බලනවා පින්වතුනි. කෙස්ලොම් නියදත් අපි කලින් සඳහන් කරපු ආකාරයට මෙන්න මේ දෙතිස් කුණප දිහා උපදවාගත් සමාධියෙන් විමසලා බලනවා. එතකොට මේ සම්මස්ලේ ඉක්මවලා ඊළඟට අට්ටිං පච්ච වෙක්කති ඇටසැකිල්ල දකින. මෙන්න මේක තමයි දෙවෙනි දර්ශන සමාපත්තිය හැටියට සඳහන් වෙන්නේ. සරියුත් හාමුදුරුව නැවත වතාවක් ප්‍රකාශ කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ තවත් දර්ශන සමාපත්තියක් තියෙනවා. ඒ තමයි සමහරු සමාධියෙන් දෙතිස් කුණප දකිනවා. ඒ වාගේම සම්මස්ලේ ඉක්මවා ගිහිල් අර කලින් කියපු ආකාරයට අස්ති එහෙම නැත්නම් ඇටකටු දකිනවා. ලසිකා මුත්තන්ති අතික්කම්මච පුරිසස්ස චවිමංස ලෝහිතං මේ විදිහට මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. එතකොට අන්න ඒ පුජ්‍යලයාට විඥානීය ක්‍රියාකාරීත්වය අහු වෙනවා පින්වතුනි. විඥානීය ක්‍රියාකාරීත්වය ගැන මෙතනදී සඳහන් වෙනවා. උභයතෝ අබ්බොච්චින්නම් දෙපැත්තෙන් නොසිඳුණු එවාගේම නැත්තම් කැඩිච්ච නැති විඥාන ධාරාව. පින්වතුනි එහෙමනම් අපේ ජීවිතය තුළ මෙන්න මේ විඥාන ධාරාව තමයි තියෙන්නේ. ඉද ලෝකේ පතිච්චි තංච පරලෝකේ පතිච්චි තංච. එතකොට මේ විඥාන ධාරාව මෙලවත් පරලවත් පිහිටලා තියෙනවා පින්වතුනි. එතකොට මේ දර්ශන සමාපත්තියෙන් මේක අවබෝධ කරගත්තාම ඇසේ විඥාණය, ඒ වගේම කනේ විඥාණය, දිවේ ශරීරයේ මේ මනසේ තියෙන විඥාණය ගැන වටහා ගන්න පුළුවන්. මේ විඥාණය සැඩපහරක් වගේ ධාරාවක් හැටියටයි ගලාගෙන යන්නේ. මෙලවත් පරලවත් අතර නොකඩුන සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට මේ විඥාන ධාරාවේ ක්‍රියාකාරීත්වය අන්න අර කුජලයා පින්වතුනි අවබෝධ කරගන්නවා. ඒක තමයි තුන්වන දර්ශන සමාපත්තිය හැටියට පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට හතරවන දර්ශන සමාපත්තිය දැන් මේ සමාපත්තිය උපදවා ගන්න පුළුවන්කම තියෙන පින්වතුනි රහතන් වහන්සේට පමණයි. විඥාන සෝතං පජානාති ඉද ලෝකේ අපතිත්‍තිතංච පරලෝකේ අපතිත්‍තිතංච මෙලව පරලව කියන දෙකේම පිහිටපු තැන එක පැත්තකටවත් නොපිහිටි විඥාණය පින්වතුනි එහෙමනම් රහත් නොවුන වෙන කිසි කෙනෙකුට මේ හතරවෙනි දර්ශන සමාපත්තිය උපදවා ගන්න පුළුවන් කමක් නැහැ එහෙමනම් රහත් වෙච්ච උත්මයෙක් තමයි මේක දකින්නේ. මෙලව පරලව දෙකේ නොපිහිටි විඥාන ධාරාව. මේ විඥාන ධාරාව මරණයටපත් වෙනකොට නිවිලා යනවා. නැති වෙලා යනවා. අපි දන්නවා රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙන්නේ පහනක් නිවිලා ගියා වගේ තත්වයටපත් වෙනවා. ඒකට හේතුව මොකක්ද? පවත්වාගෙන යන්න විඥානයේ පිහිටලා නැහැ පින්වතුනි. විඥානයේ පිහිටන්නේ රූපේ එහෙම නැත්නම් වේදනාවේ සංඥාවේ. සංස්කාරවල එහෙම විඥානයේමයි. විඥානයේ පිහිටපු ගමන් පිහිටන්න තියෙන්නේ කොමේ ලෝකේ එහෙම නැත්නම් පරලෝකේ. මේ ආකාරයට පිහිටියේ නැති විඥාණය දකින්න තියෙන්නේ. හතරවෙනි දර්ශන සමාපත්තියේ පින්වතුනි. මේ අවස්ථාවේදී සරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි මේවා ගැන අපට කියලා දුන්නේ ඔබ වහන්සේ. ඒ නිසා භාග්‍යතුන් වහන්ස මේ විදිහේ අවබෝධයක් ලෝකේ වෙනත් කිසිම කෙනෙකුට නැහැ. මේ නිසයි ඔබ වහන්සේ පිළිබඳව මට මෙන්න මේ විදිහේ පැහැදීමක් ඇති වුණේ කියලා ප්‍රකාශ කරනවා පින්වතුනි. ඊළඟට අපේ සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා ධර්මය අවබෝධ කරන පුජ්‍යලයන්ගේ වෙනස්කම් පිළිබඳව. සත්‍තිමේ බන්තේ පුද්ගලං උබතෝ භාග විමුක්තෝ පඤ්ඤා විමුක්තෝ කාය සක්ඛි දික්තිපත්තෝ සද්ධා විමුක්තෝ ධම්මානුසාරේ සද්ධානුසාරේ පින්වතුනි මේ පුජ්‍යල කොට්ටාස හතක්. එතකොට උබතෝ භාග විමුක්ත කියලා කියන්නේ සමාධි භාවනාව අරූප ධානයේ දක්වා දියුණු කරලා එවාගේම විදර්ශනා භාවනාව දියුණු කරලා රහත් වෙච්ච උත්තමයන් වහන්සේලා. එතකොට පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ හතරවන ධානයේ දක්වා හිත දියුණු කරලා අරහත් භාවයේ දක්වා හිත දියුණු කරගෙන ඉන්න කෙනා. ඊළඟට කාය සක්ඛි, එවාගේම දිට්ඨි දිට්ඨප්පත්ත කියලා කියනවා සද්ධා විමුක්ත කියලා කියන්නේ ප්‍රඥාව හරි සිහිය හරි එහෙම නැත්නම් වීරිය වගේ කුසල කර්මයක් බලවත් වෙලා ඒ මාර්ගයේ වැඩෙන පිරිස තමයි හඳුන්වන්නේ. ඒ වගේම ධම්මානුසාරී කියලා කියන්නේ පින්වතුනි ධර්ම මාර්ගය නුවණින් මෙනෙහි කරගෙන යන පුජ්‍යලයා. ශ්‍රද්ධානුසාරී කියලා කියන්නේ මුලින්ම ශ්‍රද්ධාවට පැමිණෙන කෙනා. ඒ පුජ්‍යලයා ශ්‍රද්ධානුසාරී කියලා හඳුන්වනවා. ඒ නිසා ධර්මයේ තුල වැඩෙන මේ පුජ්‍යලයන් ගැන භාගතුන් වහන්සේ උන්වහන්සේගේ දැනුමට අවබෝධයට සමාන දැනුමක් තවත් කෙනෙකුගේ නෑ කියලා පින්වතුනි මෙතනදී අපේ සරියුත් මහරහතන් වහන්සේ මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. පින්වතුනි ඊළඟට අපේ සරියුත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා නිවන් දැකීම සඳහා ගත යුතු වීරිය ඒක තමයි පදන් වීරිය කියලා සඳහන් වෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන කරුණු හතක් අපි දන්නවා සත්‍ය මේ බන්තේ සම්බුද්ධංගා. දැන් මේ සත්‍ය බෝධ්‍යාංග පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා වෙනවා. දැන් මේ බුද්ධත්වයේ ලබා ගන්න අරහත්ත්වයේ ලබා ගන්න උදව් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උදව් වෙන කරුණු හතක්. දැන් අපි කවුරුත් දන්නවා සති කියලා කියන්නේ සිහිය. ඒ වගේම පින්වතුනි ධම්මවිචය කියලා කියන්නේ ධර්මයේ නුවණින් විමසීම. විරිය සම්බොජ්ජංග වීරය ඇති කර ගැනීම. එවාගෙම ප්‍රීති කියන්නේ ප්‍රීතිය ඇති කර ගැනීම. පස්සද්ධි කියනවා සැහැල්ලු බව ඇති කර ගැනීම. එතකොට මෙන්න මේ විදිහට නිවනට උපකාර වන අංග. දැන් මේවා පිළිබඳව ලෞතර බුදුරජාණන් වහන්සේ හැරෙන්න වෙන කිසිම කෙනෙක් මේවා ගැන දන්නේ නැහැ. ඒ කාරණේ මෙතනදී සරියුත් මහ රහතන් වහන්සේ ඉදිරිපත් කරනවා පින්වතුනි. ඊළඟට සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා තව කාරණයක්. මේ ධර්මය අවබෝධ කරගන්න පුජ්‍යලයෙන් හතර දෙනෙක් පිළිබඳව. ඒ පුජ්‍යලයෝ හතර දෙනාගෙන් පළවෙනි කෙනා හැටියට මේ සම්පසාදනීය සූත්‍රය සඳහන් වෙනවා දුක්ඛා පටිපදා දන්දහා විඤ්ඤා කියන පුජ්‍යලයා. එතනතර දුක්ඛා පටිපදා කියන්නේ මේ කියන පුජ්‍යලයාගේ ප්‍රතිපදාව දුක්සහගතයි. එහෙම නැත්නම් කටුක ප්‍රතිපත්තියක ඉන්නවා. ධර්ම මාර්ගයේ ගමන් කිරීම දුකක්. ආශා කරන දේවල් වලට ඔහුගේ හිත ගමන් කරනවා. ඒ වාගේම තරහ යනවා. නිදිමත එනවා. අර දේශ චරිතයාගේ ලක්ෂණ වගේ හිත විසිරෙනවා. සැකේ එනවා. එතකොට දන්දහා විඤ්ඤා කියලා කියන්නේ එහෙනම් අවබෝධ වෙන්නේ සෙමින්. දැන් බොහෝ දෙනෙක් මේ කොටසට අයිති වෙන බවයි සඳහන් වෙන්නේ. එවාගෙම දැන් මේ தත්වෙන් මිදෙන්න පුරුදු පුහුණු කරගත යුතු කරුණු පහක් සඳහන් වෙනවා පින්වතුනි. ඒ යත්තන් ඔන්න කායේ අසුභානුපස්සී. මේ ශරීරය අසුභ වශයෙන් දකින්නට ඕන. රාගික හැඟීම් වලින් ඈත් වෙනවා එතකොට. ආහාරයේ පටික්කුල සංඤී. ආහාරයේ පිළිකුල් හැටියට දකින්නට ඕන. සබ්බ ලෝකේ අනබිරත සංඤී. ඒ කියන්නේ කිසිම ලෝකයක් පිළිබඳව ආශාවෙන් තොරව ජීවත් වෙන්නට ඕන. ඒ වගේම සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඤී මේ සියලුම සංස්කාර ධර්මයන් පිළිබඳව මේ විශ්වයේ තියෙන ඔබත් මමත් මේ හැම දෙයක් පිළිබඳවම අනිත්‍ය වශයෙන් දකින්නට ඕන. ඒ අනිත්‍ය වශයෙන් බලමින් වාසය කිරීම. ඒ වගේම පෙන්නලා තියෙනවා මරණ සති කාටත් පැහැදිලි මරණය පිළිබඳව සිහි කරන්නට ඕන. ඉතින් මෙන්න මේ විදිහට වීරයවන්තව ඉදිරියට ගියොත් පින්වතුනි ඒ අත්තන්න පුළුවන්කම ලැබෙනවා සමාධියක් ඇති කරගන්න. දෙවෙනි කෙනා හැටියට සඳහන් වෙන්නේ දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. දැන් මේ පුජ්‍යලයාගේ ප්‍රතිපදාව දුකයි. නමුත් පින්වතුනි ඉක්මනින් අවබෝධ වෙනවා. වේගයෙන් අවබෝධ වෙනවා. දැන් මුගලන් මහරහතන් වහන්සේ මේ ගණයට අයිති බව සඳහන් වෙනවා. උන්වහන්සේ කාලයක් මේ නිදිමතින් පීඩාවින්ද බැටකෑවා. උන්වහන්සේ දුක් වූ ප්‍රතිපදාවකින් වීරිය ඇති කරගත්තේ. හැබැයි කිප්පා විඤ්ඤා කියන්නේ පින්වතුනි උන්වහන්සේට මේ ධර්මයේ වේගයෙන් අවබෝධ වුණා. එහෙමනම් තුන්වෙනි කෙනා තමයි සුඛා පටිපදා දන්ධා විඤ්ඤා කියලා සඳහන් වෙන්නේ. පහසුවෙන් සාමාන්‍ය වීරයක් අරගෙන හිත තැම්පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අත්තන් පහසුවෙන් පළමුවෙනි ධානය උපදවා ගන්නවා පින්වතුනි. ඒ වගේම දෙවන තුන්වන හතරවන ධාන උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඇලුම් කරන දේවල් ඉක්මනින්ම අත්තරින්න පුළුවන්කම තියෙනවා. මේ අත්සංගයේ සිත සමාධියේම පිහිටනවා. විශේෂයෙන්ම මේ කාරණය පිළිබඳව අපි අවබෝධ කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේට හැර මෙවැනි දැනුමක් දර්ශනයක් තවත් කෙනෙකුට නැහැ කියලයි අපේ සරියුත් මහ රහතන් වහන්සේ මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ පින්වතුනි. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා ඒ අත්තන්ගේ ප්‍රතිපදාව සැපයි පහසුයි අවබෝධය ඉක්මනින් සිද්ධ වෙනවා. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා හැටියට හඳුන්වලා තියෙනවා. පින්වතුනි සරියුත් මහ රහතන් වහන්සේ මෙන්න මේ ගණයට අයිති සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියන කොටසට අයිති. උන්වහන්සේ පහසු ප්‍රතිපදාවෙන් තමයි වේගයෙන් ඉක්මනින් අවබෝධ කළේ. තවත් කෙනෙකුට දේශනා කරන ධර්මයක් අහලයි අපේ සරියුත් මහ රහතන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් උනේ. පින්වත් ඔබ මේ කතා ප්‍රවෘත්ති අහලා ඇති. එක්තරා පායන කාලයක අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වත පාමුල තියෙන සූකර කතලෙනේ වැඩ හිටියා. ඒ අවස්ථාවේදී දීගණක බුදුහාමුදුරුව ළඟට ආවා. ඇවිල්ලා කතා කළාට පස්සේ බුදුහාමුදුරුව ධර්ම දේශනාවක් කරනවා මේ විඳීම පිළිබඳව. විඳීම කියන මාතෘකාව යටතේ. ඔහුට ධර්ම දේශනා කරනකොට පින්වතුනි ඒ අවස්ථාවේදී පරිඋත් හාමුදුරු එතකොට රහත් වෙලා නැහැ. උන්වහන්සේ බුදුහාමුදුරන්ට පවන්සලනවා. එහෙමනම් මේ දීගණකට කරපු දේශනාව අහගෙන ඉඳලා සරියුත් හාමුදුරුව පින්වතුනි මහරහතන් වහන්සේ නමක් බවට එහෙම නැත්නම් උන්වහන්සේ රහත් භාවයටපත් වුණා. එතකොට එහෙමනම් මේ සම්පසාදනීය සූත්‍රයේදී සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි ඔබ වහන්සේ පමණයි මේ පුජ්‍යලයන් හතර දෙනා පිළිබඳව අපට දේශනා කළේ. දැන් සමහර විට කෙනෙක් භාවනා කරගෙන යනකොට සමාධිය වැඩෙන්නේ නැති වෙනකොට කල්පනා කරන්න පුළුවන්. දැන් මම මොන විදිහේ ප්‍රතිපදාවෙන් යුක්ත කෙනෙක්ද කියලා. Tamanව හඳුනාගන්නේ නැහැ. Tamanට තියෙන්නේ දුක්ඛ ප්‍රතිපදාවක් නම් ඉවසාගෙන ටික ටික වීරිය ප්‍රගුණ කරන්නට ඕන පින්වතුනි. දැන් සරියුත් මහරහතන් වහන්සේ මේ ප්‍රතිපදා හතර දේශනා කළා. දුක්ඛා පටිපදා දන්දහා විඤ්ඤා. දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා, සුඛා පටිපදා දන්දහා විඤ්ඤා. සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියන මේ හතර. එහෙමනම් මේ හතර භාග්‍යතුන් වහන්සේ තමයි අපට දේශනා කළේ. එහෙම නැත්නම් අප වෙනත් ශාස්ත්‍රවරයෙක්ගෙන් වෙනත් කිසිම තැනක මෙහෙම සඳහනක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව මට පැහැදීමක් ඇති වුණා. ඉද බන්තේ ඒකච්චෝ චස්ස සද්ධෝච නච කුහකෝ නච ලපනෝ. දැන් මෙතන තවත් පෙන්වනවා ලක්ෂණ ගණනාවක් බුදුරජාණන් වහන්සේ මොන විදිහේ කෙනෙක්ද කියලා. දැන් බුදුහාමුදුරුවෝ තමයි සිල්වත් ජීවිතයක් ගෙවන ආකාරය පැහැදිලි කළේ. දැන් ඉන්ද්‍රියේසු බුත්තද්වාරෝ භෝජනේ මත්තඤ්ඤෝ ජාගරයානු යෝග මනුයුත්තෝ මෙන්න මේ කරු ආරද්ධ විරියෝ කල්යාණ පටිභානෝ මෙන්න මේ ලක්ෂණ කුහක වෙන්න එපා කියලා කියනවා හිතේ එකක් තියාගෙන තව එකක් පෙන්වන්න එපා කියලා පැහැදිලි කරනවා ඒ වගේම එක එක දේවල් ලබා ගන්න ചാටුබස් කියන්න එපා කියලා මෙතන පැහැදිලි කරනවා පින්වතුනි ඉන්ද්‍රියේසු බුත්තද්වාරං ඉන්ද්‍රියම් පිළිබඳව සම්වරයක් ඇති කර ගන්නට ඕන ඒ වාගේම භෝජන මාත්‍රඥතාවය. జాగරියාන යෝගයේ නිදිවරාගෙන භාවනා කරන හැටි. අතන්දිතෝ කියනවා කම්මැලි නැති ඒ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ආරද්ධ විරිය පටන්ගත් වීරිය පිළිබඳව දේශනා කළා. ඒ වාගේම ගතිමා මතිමා මේ වේගවත් ප්‍රඥාව ශනිකව ඇති වෙන ප්‍රඥාව මෙන්න මේ විදිහේ උදාාර ගුණ ධර්ම බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ කියලා මේ අවස්ථාවේදී අපේ සරියුත් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා පින්වතුනි. එවාගේ මේ සූත්‍රයේදී පැහැදිලි කරලා තියෙනවා සාස්වත දෘෂ්ටියෙන් හතර ආකාරයට මුලාවිච්ච යුගයක බුදුහාමුදුරුව තමයි පටිච්චසමුපාද න්‍යාය පෙන්වුවේ. උන්වහන්සේ තුල චතුූපපාත ඥානෙ තිබුණා. සංසාරේ ගමන් කරන සත්වයාගේ ස්වභාවය පිළිබඳව වටහාගෙන දේශනා කළා. එවාගේම සෝතාපන්න පුජ්‍යලයා සංයෝජන තුනකින් නිදහස් වෙනවා. එවාගේම අනාගාමිකනා සංයෝජන පහකින් නිදහස් වෙනවා පින්වතුනි. රහතන් වහන්සේ සංයෝජන 10කින් නිදහස් වෙනවා. මේ කාරණය බුදුහාමුදුරුව පමණයි අපට දේශනා කළේ. සෝවාන් වෙන කෙනා සංයෝජන තුනක් ප්‍රහාණය කරනවා. සකදාගාමි වෙන කෙනා තව සංයෝජන දෙකක් දුර්වල කරනවා. අනාගාමි වෙන කෙනා ඒ සංයෝජන දෙකක් ප්‍රයෝජන ප්‍රහාණය කරනවා පින්වතුනි. රහතන් වහන්සේ බවට පත්වෙන පුජ්‍යලයා රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන ධර්ම ප්‍රහාණය කරනවා මෙන්න මේ කාරණය සරියුත් මහ රහතන් වහන්සේ ඉදිරිපත් කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මෙබඳු දෙයක් දේශනා නොකරන්නට අප දන්නේ නැහැ. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ පිළිබඳව අවබෝධයෙන්ම මගේ හිතේ පැහැදීමක් ඇති වුණා. මෙන්න මේ ප්‍රකාශය කරනවා පින්වත්නි. දැන් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සාරිපුත්‍රය මේ ඔබ පැවසූ කරුණු මේ පැහැදිච්ච ආකාරය නිතර නිතර භික්ෂූන් වහන්සේලාට කියා දෙන්න කියලා. භික්ෂුණීන් වහන්සේලාට උපාසකවරුන්ට කියලා දෙන්න. උපාසිකාවන්ට කියලා දෙන්න. එතකොට යම්කිසි කෙනෙකුට තථාගතයන් වහන්සේ පිළිබඳව මේ තියෙන විමතිය නැති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි සරියුත් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේ හරියට අම්මා කෙනෙක් වගේ සයතාපි භික්ඛවේ ජනිත යදිදං සාරිපුත්තු සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති මහණෙනි මේ සරියුත් මහ රහතන් වහන්සේ සාරිපුත්යන් වහන්සේ කියන්නේ දරුවන් බිහි කරන මවක් වගේ මේ ශාසනය තුල සෝතාපට්ටි ඵලයට පත්වන පුජ්‍යලයා බිහි කරන්නේ කවුද සරියුත් මහ රහතන් වහන්සේ උන්වහන්සේ තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය ලබා දෙන්නේ ඒ නිසා වජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලාන සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලාන මහණෙනි මෙන්න මේ සැරියුත් මුගලන් දෙනම ආශ්‍රය කරන්න උන්වහන්සේලා දෙන දෙනම භජනය කරන්න සේවනය කරන්න කියලා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙමනම් මේ සම්පසාදනීය සූත්‍රය තුලින් සැබෑ වශයෙන්ම තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදීමක් ඇති කරගන්න ආකාරයයි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 ධර්මානිසංසයෙන් හැම දිනාටම උතුම් වූ නිර්වාණ ආબોධයම වේවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැබෑ අවබෝධය ඇති කරගෙන පැහැදීම දෙලොව සුගතියට උපකාර වන්නා වූ අයුරු පහදා දෙමින් දීගනිකායේ සම්පදානීය සූත්‍ර දේශනාව තේමා කරගෙන ධර්ම දේශනාව පැවැත් වූ දේශිකයන් වහන්සේ කුරුණෑගල මින්හෙට්ටිය නිසල්තැන් සමාධි වනසෙනසුනි ප්‍රධානානුශාසක ත්‍රිපිටකවේදී පුරාවිද්‍යා ශාස්ත්‍රපති පූජ්‍යපාද භෝගමුල්ලේ සුමන ස්වාමින්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් නිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු